අවසරයි කරු කටයුතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් මේ වැඩමුළුවේ දෙවෙනි දවසටත් මේ ධර්ම සාකච්ඡා නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු ඊට පස්සේ ලැබෙන හැටියට අපි සභාවෙන් එන ප්‍රශ්න වලට සාදර වෙමු අපි ප්‍රශ්න ඉදිරිපත් කරන විදිහට තරඟයි ඉල්ලා සිටිමු අවසරයි ස්වාමීන් වහන්සේ අද දින ලිඛිත ප්‍රශ්න 17ක් සහ වාචික ප්‍රශ්න දෙකක් තියෙනවා පළවෙනි ප්‍රශ්නේ සක්මන් භාවනාව දෙරුවන් සරණයි පාදයට සිත යොමු කරමින් සක්මන ආරම්භ කළ අතර එහිදී ලනුපැදුරේ ගැටෙන ස්ථාන හඳුනා ගතිමි වැලි මලුව මත සක්මනේදී පොළොවේ අවුව වැටි ස්ථානවල උෂ්ණ ගතිය ගස් යට ඇති සිසිල් බවද සිනිඳු රළු බවද උස් වූ පහත් වූ ස්ථානද හොඳින් හඳුනා ගතිමි විටින් විට සිත විසිර ගියද ඒ විසිරී ගිය බවද එවේලෙහිම හඳුනා ගතිමි උදෑසනම සිදු කළ සක්මන් භාවනාවේදී හුස්ම රැල්ලද ප්‍රකටව හඳුනා ගතිමි. එහිදී ආශ්වාසයට වඩා ප්‍රශ්වාසයේ දීර්ඝ බව හඳුනා ගතිමි. පර්යංක භාවනාව පර්යංක භාවනාවේදී මා කයට සිත යොමා බලා සිටිමි. විනාඩි කිහිපයකින් හුස්ම රැල්ල ප්‍රකටව හඳුනා ගතිමි. එතෙන් සිට දිගටම ආනාපාන සතිය වැඩුවෙමි. නමුත් විටින් විට ඊතා ඉහළකින් තා ඉහළකින් වැටුණාක් මෙන් තිගැස්සුනෙමි. නැවත හුස්ම රැල්ල දෙස බලා සිටියෙමි. මා නිදි නැති බවද හොඳින් දැන සිටියත් විටක උඩින් වැටෙනවා වාගේද තවත් විටක ශරීරයේ සම්පූර්ණ වශයෙන් බිමටම වැටුණා මෙන් දැනී තිගැස්සුනි. තිගැස්සුණු විට මා දැස විවර කර බැලුවත් ශරීරය භාවනා ඉරියව්වේම පවතී. ගරු ස්වාමින් වහන්ස මේ විටින් විට උඩකින් වැටෙනවා වගේ දැනි. තිගැස්සීම භාවනාවට බාධාවක් යයි සිතමි. ඊයේ දින දිගින් දිගටම එය අද්දුටු වෙමි. පින්වත් ස්වාමින් වහන්සේ එවැනි අවස්ථාවක මා සක්මන් භාවනාවට එළඹිය යුතුයද උපදේශක් ලබා දෙන මෙන් ඉතා ගෞරවනීයව ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. ඔය මේක අර සක්මන් පරියන්කේ දෙකේම තව විස්තරයක් විස්තර කරලා තමයි යෝග ඇසෙන එකට යන්න වෙන්නේ. සක්මනිත් කියලා තිනවා සක්මන් කරනකොට හිත පිට ගිහිල්ලා ආයේ අරමුණට ගන්න පුළුවන් වෙලාවක් එනවා. නැත්තම් ආශ්වාස ප්‍රශ්වාස පාව වැටෙන වෙලාවක් එනවා. පරියන්කිට ගියාට පස්සෙත් කියනවා ආශ්වාස ප්‍රශ්වාස වැටෙනවා කියලා. මොකද එකකවත් විස්තර ලියන්නේ නැහැ. ආශ්වාස ප්‍රශ්වාසයෙන් වෙන් වෙන්නේ කොහොමද? ආශ්වාසයෙන් ආශ්වාසයට වෙන් වෙන්නේ කොහොමද කියන විස්තර ලියනවනම් ඒ ගැස්සෙන එකට ලොකු සෞඛ්‍ය සම්පන්න බලපෑමක් ඇති කරනවා. එතනින් ගියාම පිටිගියේ හිත නැවත සක්මණට ගත්තට පස්සේ කොහොමද දන්නේ දැන් සක්මණට ආවයි කියලා හිත. නැත්නම් සක්මණේ දැනෙන දේ විස්තර ටික සමහරට අත්දකින්න ඇති වார்த்தාවට ලියලා නැහැ. සමහරට බලන්නෙම නැතුව ඇති. අනේ ඒ වගේ වෙනකොට තමයි අර මුගක් වෙලාවට ගැස්සීම් නැති වෙන්නේ. ඉතින් ඒ නිසා ගැස්සීම කියන මාතෘකාවට ආවොත් ඒක ලෑස්තිලා යන්න. ඒක ස්වභාවික දෙයක්. නමුත් නැවත නැවතත් වෙනකොට දැන් මුල දීලා තියෙනවනම් ඇත්තටම අමාරු කාලේ පහු කළා ඉවරයි. මේක එන්නේ එන්නේ එන්නේ උකට තියෙන බය ඇරෙනවා. ඒක තමයි අපිට භාවනා කරනකොට ලැබෙන ලාභේ. ලෙඩක් වුණාට එන්න තියෙන බය ඇරෙනවා. මානසික අසහනයක් එන්න තියෙන බය ඇරෙනවා. මරණයක් වෙන්න තියෙන බය ඇරෙනවා. ළඟ ඉන්න කෙනෙක් මැරිච්චාම වෙන තියෙන බය ඇරෙනවා. ටික ටික ටික ටික එක කවල කවල තමයි පුරුදු කරන්නේ. ඉතින් ඒ තියේදී භාවනා කරන එක ගන්න තමයි දෙයියෝ බුදුන් පව වන්දනා කරන්නේ. ඔව් එකක් කෙනෙකුට අතහැරලා දාලා යනවනම් බයෙන් බයට තමයි යන්නේ. ඒ නිසා ඔය බයත් ඇරෙයි. නමුත් ඒක වෙන්නේ මොකද්ද කියලා දැනගන්න නම් මූල කර්මස්ථානෙ හිට ගියාට පස්සේ ඒකේ විස්තර බලන්න සහ ඒක වார்த்தාවට ඇතුල් කරන්න තරම් ප්‍රබුද්ධ වුණොත් අර වගේ මැජික් පෙන්වන ගතිය නැති වෙනවා හිතේ. අර වගේ මායාස ගතිය গুপ্ত ගතිය, ගූඪ ගතිය නැති කරනවා. ඉතින් ඒකට හොඳට බලන්න අරමුණ දැකපු වෙලාවට මීට වැඩි විස්තර සහිතව බලන්න මීට වැඩි විස්තර විස්තර මේකට වඩා වාර්තාවට ඇතුල් කරන්න එතකොට භාවනාවේ තියෙන නොදන්න කොටස් গুপ্ত කෑලි පුළුවන් තරම් හෙලිදරව් වෙන්න පටන් ගන්නවා. ගරු ස්වාමින් වහන්සේ පළමුව ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවායි ප්‍රාර්ථනා කරමි. මම මෙම ස්ථානයට පළමුව පැමිණියෙමි. ආරම්භක දිනයේ සවස දැනුවත් කිරීම මට අපැහැදිලි විය. පසු දින මා අවබෝධ කරගත් පරිදි පර්යංක භාවනාව සහ සක්මන් භාවනාව කළෙමි. ගැටලු ඇති විය. ඊයේ ප්‍රශ්න සාකච්ඡාවේදී සහ ධර්මදේශනයේදී එම ගැටලු වලට පිළිතුරු මටම සකසා ගැනීමට හැකි විය. පර්යංක භාවනාව සහ සක්මන් භාවනාව පීඩාකාරී විය. ඒ මගේ බලාපොරොත්තු සහ හදිස්සිය නිසාය. දැනට මගේ తত্ত্বය පර්යංක භාවනාව මූලික කර්මස්ථානයේ හිඳගෙන සිටින ස්වභාවය දෙස බලා සිටීමය. එහෙත් નિરાයාසයෙන් ආනාපාන සතියට හිත යන අතර මා එයට ඉඩ හරිනි. එහිදී සිත වෙනතක විටින් විට දීර්ඝව සහ කෙටි කල්කා සමවන්න. එහෙත් નિરાයාසයෙන් ආනාපාන සතියට හිත යන අතර මා එයට ඉඩ හරිනි. එහිදී සිත වෙන වෙනතක විටින් විට දීර්ඝව සහ කෙටි කාල පරාස වලින් සිත විසිරුණත් හුස්ම පිළිබඳ දැනීම ඇති බව හැඟේ. විටක මුළු ශරීරයම කිසිම දෙයක් නොදැනෙන තත්ත්වවල පවතී. හුස්ම ගැනීම පිටවීම හෝ සමහර විට පිම්බීම හැකිලීමද නොමැති අතර ඒ දෙස බලා සිටිමි. නැවත හුස්ම පිළිබඳව සිත નિરાයාසයෙන් යයි. සක්මන් භාවනාව මූලිකවම මගේ ශරීරය දෙස බලා ආරම්භ කළෙමි. මුලදී ශරීරයට අපහසු විය. අද උදෑසන කාලය තුලදී දන හිසෙන් පහළ කොටසට පමණක් සිත වැඩිපුර අවධානය ගනි. යටිපතුලේ ගැටෙන සැටි නිතර අවධානයෙන් සිටිමි. විටක යටිපතුල් පමණක් ගමන් කරනවා කියා හැඟෙන අවස්ථාද ඇත. මෙම භාවනා ක්‍රම දෙකෙන්ම දැනට මා ලබන අත්දැකීම නිසියාකාරව වචනවලට පෙරලීමට නොහැකි බවද කියන්නට කැමැත්තිමි. මෙහි අඩුපාඩුවක් හෝ වෙනයම් දෙයක් ඇත්නම් කාරුණිකව උපදෙස් ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට යහපතක්ම වේවායි ප්‍රාර්ථනා කරමි. මේකේ විස්තර අනුව පරියන්කය පිළිබඳව සාකච්ඡාව ලීසි මෙහෙම නැත්නම් බෙදා හදා ගන්න ලීසි ඒක විස්තර කරලා තිනවා මුලින් ඇහුනෙත් නැහැ තේරුනෙත් නැහැ පස්සේ මම කොහොම හරි ඉඳගෙන ඉන්න එක දිහා බලලා පස්සේ ආනාපානට යනවා එතකොට ආනාපානේ වෙනස්කම් ඇති වෙනවා ගොරෝසු වෙනවා, සියුම් වෙනවා, ලදණී යනවා. එතකොට කලකොල වීම තමයි සාමාන්‍ය කමඨං සුද්ධ වෙච්ච නැති කෙනාගේ වෙන්නේ. එයා ඉතින් ඇයි මේ ගොරෝසු එක සියුම් උනේ? සියුම් එක නැති උනේ? ඇයි සද්දා ආවේ? ඇයි වේදනාව කියලා নানা ආකාර ප්‍රශ්න මතු කරනවා. ඔය ප්‍රශ්න ඇති කරත් නැති කරත් ඕක කොහොම තමයි. ඒ තියේදී සැක නැතුව යන්න නම් සෑහෙන කමඨාන සුද්ධ වෙලා තියෙන්න ඕනේ ශ්‍රද්ධාවක් තියෙන්න ඕනේ. එතකොට තමන්ට විස්තර කරලා දෙන්න පුළුවන් අරමුණු නැති වුණත් හුස්ම ගන්නවා කියන එක හුස්ම නැත්තම් මැරෙලා නැහැ කියන එක වැටහෙනවද කියලා බලන්න. ඒක දැකගන්නේ ඒක ප්‍රත්‍යක්ෂණය කරන්නේ මම හුස්ම දැනෙන්නෙත් නැහැ මොන හරමුණ දැනෙන්නෙත් නැහැ එක්ක නැත්තම් දැනෙනවා. ඒතර මම ඉඳගෙන ඉන්න බව දන්නවනම් 100% භාවනාව හරි. ආය හුස්ම නොදන්නාට ප්‍රශ්නයක් නැහැ. පිම්බි මැකිලිම නම් ඒක නොදන්නාට ප්‍රශ්නයක් නැහැ. ඉඳගෙන ඉන්නවනේ. ඇවිදිනව නෙවෙයි. ඒතර සක්මන් කරනකොට දන්නවනම් මොන අවුල් පාස ආවත් මොන හරියාදු ආවත් මම ඇවිද ඉඳගෙන නෙවෙයි මම ඇවිදිනවා කියලා එච්චරයි. යන්නේ වගේ සරල කාරණාවකින් තමන් ප්‍රත්‍යක්ෂණය කරන්න දන්නවනම් කමඨාන ඉච්ඡරම අමාරු නැහැ සුද්ධ කළ දෙන්න. ඒක නිසා පරියන්කි ගැන කියනවා නම් බලන්න අරමුණු තිබුණේ ඔය අරමුණු තිබුණා වූ වේවා. තමන්ට හුස්ම ගන්න බව, මැරෙලා නැති බව, ක්ලාන්ත වෙලා නැති බව, සීමුර්ජා වෙලා නැති බව දන්නවනම් කොහොමද දන්නේ කියලා බලන්න. මම වෙමි කියන එක. ඒ තාක්කල් සතිය තියෙන. ඉතින් ඒකට කිට්ටුවෙන් ගිහිල්ලා තියෙනවා වார்த்தාව. ඒව නැති වුණා කියලා මම ගණන් ගත්තේ නැහැ මම දිගට භාවනා කරනවා. ඉතින් ඒක තමයි අපි ඇත්තටම කමඨාන් සුද්ධ කිරීමෙන් ඇති කළ දෙන්න හදන ආත්ම විශ්වාසය. සතිය එක දිගට තුණා අරමුණ එක දිගට තිබුණා. නැත්නම් ඉඳගෙන ඉඳගෙන එක දිගට තිබුණා හොන ඔය ඔය ප්‍රශ්නයක් නැහැ. මම දැනගන්න ඕනේ මම මැරිලා නැහැ, නිින්ද ගිහිල්ලා නැහැ, මට ක්ලාන්ත වෙලා නැහැ, මම වැඩි යනවා කියන එක ප්‍රත්‍යක්ෂණ කරන යන්න පුළුවන් නම් එnde එnde එnde එnde අපිට තියෙනවා ඒක හැම වෙලාවෙම හිත කරන වැඩක් අපි කිව්වත් නැතත් අන්න ඒක සමාදන් වෙනවා මේ අනුන්ගේ වගතුක හොයනවට වැඩිය අතීත අනාගතේ වගතුක හොයනවට වැඩිය අතන මෙතන කුණු කන්දල් හොයනවට වැඩිය මේ මෙතන මම දැන් මෙතන වෙනදී ගැන වැඩි ආත්ම විශ්වාසයක් ඇති වුණා නම් නිරෝගී මනසක් එනවා කායික මානසික නිරෝගී භාවයක් එනවා ඉතින් හිත ඇත්තටම කියනවා අපේ හිතේකට කැමති නැහැ අපේ හිත හරියට කැමති මේ කුඹලා කරවල ගැන කතා කරන්න අල්ලපු කෙනෙකු කුණු කන්දල් ගැන හොයන්න ඊයේ වෙච්ච ඒවා හොයන්න අර මිනිහාගේ අඩුපාඩු හොයන්න මේ මිනිහාගේ අඩුපාඩු හොයන්න. එතකොට අර නිරෝගී මනසක් නෙවෙයි එන්නේ කුඩුම තමයි. ඉතින් ඒ නිසා මේ කියන විස්තර හැටියට ඉච්චර හිත පිට ගිය බව පේන්න නැහැ. ඒ නිසා ඒක හිත පිට යන්නේ නැති වෙන්න අරමුණු තියෙන්න ඕනකම නැහැ. කොයි එක තිබුණත් මේ හුස්ම ගන්න බව නැත්තම් මැරෙලා නැති බව මම මේ ඉඳගෙන ඉන්න බව ආන්නේ වගේ දෙයක් එක ගනුදෙනු කරන්න පටන් අරගත්තොත් තේරි භාවන ඔය තරම් අමාරු නෑ. මේ කෙනාට වාගේ. හැබැයි වෙන දේ වෙන හැටියට වාර්තා කරන්න දැනගන්න. එතකොට ඒක ධෛර්යයක් වෙනවා. ඒ නිසා ওই විදිහටම කරන්න විශේෂයෙන් කියන්න සුද්ධ කරන දෙයක් නැහැ. මේ විදිහට කොච්චර වෙලා තමන්ගේ ඉරියව්වත් එක්ක යාළු වෙලා ඉන්න පුළුවන්ද කියන එක වාර්තා කරන්න. පෙරුවන් සරණයි. ප්‍රථමයෙන්ම ඔබ වහන්සේට වැඳ නමස්කාර කරමි. පර්යංක භාවනාව සිහියෙන්ම ගිහින් හොඳින් සැකසී පර්යංකයේ වාඩි වෙමි. වාඩි වූ පසු දැස වසා ගන්නවත් සමගම පාළු නිදහස් තැනක හිත නතර වේ. ඊට පසු ඊටාම කුඩා දූවිලි අංශු වගේ දෙයක් මා ඉදිරියෙන් පෙනේ. ඒ පෙනීම විශාල පළාතකටම පැතිරේ. ඒ අංශු කොච්චර කුඩා වුණත් එක එක වෙන වෙනම දැක ගන්නට හැකි වේ. ඒවා පෙනී නැති වී යයි. මේ ස්වභාවය මම ඕනෑම තැනක සිට දෑස වසාගෙන කයට සිත දැම්මොත් පෙනේ. අඳුරක වරහන් තුල කළුවරක පාරක වාහනයක් තුල නාන විට මේ විදිහට පෙනී නොපෙනී යයි. එක පර්යංකයකදී මේ ස්වභාවය දකින අතරතුර ඔළුවේ සහ බෙල්ලේ වම් පැත්ත තදබල වේදනාවක් හටගත්තා හටගත්තා. ඒ වේලාවේදී සිත විසින් මේ වේදනාව නොසලකා හැරියා. වේදනාව වෙනම කෙනෙක් සිත වෙනම කෙනෙක් වගේ දැනුනි. ඒ වෙලාවේ මට හිතුණා වේදනාව මගේ කියන්න බෑ කියලා. ඊයේ රාත්‍රී 7ත් 8ත් අතර පරයන්කයේදී මට භාවනාව එපා වෙන විදිහට මත්ගතිය, ඔක්කාරය සහ කලන්ත ස්වභාවය එක තැනක ඉඳීමට බැරි ස්වභාවය තදින්ම දැනුණා. ඊට පෙරත් මෙවැනි වාර අනන්තවල සිදු වී ඇත. ඒ වේලාවේදී මට කිසිම අකමැත්තකින් තොරව පැයම ඒ දුක දිහා බලාගෙන සිටීමට හැකි වුණා. අද උදේ පැයේ මගේ හිස මුදුනේ සිට යම් දෙයක් පහලට ගලා බසිනවා වාගේ වාර කිහිපයක්ම දැනුණා. ඒ අතරතුර ශරීරයේ සමහර තැන්වලින් සතුට පිරිය සතුට පිරී ගිය ධාරාවල් වාගේ දේවල් ගමන් කරන්නට විය. පර්යංකයෙන් නැගිටලා ගිය පසුත් මේ සතුට ශරීරය තුල තිබුණි. ආශ්වාසය ප්‍රශ්වාසය දැනුණත් ඒ දිහා බලන්න හිත කැමති හිත කැමති නිකම්ම නිකම් පැත්තකට වෙලා ඉන්නයි. මට මගේ මුළු ශරීරයම සතියෙන් තෙත් වෙලා වගේ සමහර වෙලාවට දැනෙනවා. සිත බාහිර දේවල් හොයන්න කැමැතිම නෑ. මෙයයි මගේ භාවනාවේ ස්වභාවය. වරදක් ඇතොත් මට අනුකම්පා කර පහදා දෙන්න. මම භාවනාව කරගෙන යන්නේ ඔබ වහන්සේගේ දේශනාවලට අනුවයි. මට නිහතමානී ගුණ පුරා ගන්න පිහිට වූ ඔබ වහන්සේට මා මෙතෙක් කළ පින් අනුමෝදන් කරමි. අපි සියලු දෙනාම සාදුකාරදී ඒ පින ඔබ වහන්සේට අනුමෝදන් කරමි. ඔබ වහන්සේ ඔබ වහන්සේට මේ භවය අන්තිම භවය වේවා. සාදු සාදු සාදු. අපි අර ලියුමේ මුල් කොටසේ පේන එක ඔය ගේ පාර නිව්සීලන්ත ගිය වෙලාවේදී සති කැම්ප් එකදී ඒ ළමයින්ට තිබුණා මේ සංවිධානය කරපු එක්කනා පැදුරක් කියලා එලි මහනේ උඩු බැල්ලෙන් ඉඳගෙන ශරීරයේ ඔළුවේ ඉඳලා කකුල් දෙක දක්වා මෙනෙහි කරලා ආයෙ ඔළුවට ගෙනල්ලා නිකන් ස්කෑනින් ප්‍රෝග්‍රෑම් එකක්. ඒකට මම අතරමැදට පැනලා මං කිව්වා ඇත් දෙක ඇරලා හොඳට අහස දිහා බලන්නේ කියලා. අහස දිහා බලපුවම කැටිති ඔක්කොම පේනවා. ওই භාවනා කරලා ලැබෙන ඔක්කොම ලැබෙනවා. කෝඳුරු නලියනවා, පණුව නලියනවා. අහස දිහා හොඳට බලන් ඉන්න ඕනේ. භාවනා හොඳටම කරපු කෙනෙක් එක හම්බ වෙනවා. ඊට පස්සේ ළමයි තුන් හතර දෙනෙක් ඒකම ප්‍රොජෙක්ට් එකට ලියලා තිබ්බා. කෙලින්ම අනන්තය දක්වා බලන ඉන්නකොට ඒක පුදුමාකාර අංශුතෝගයක් නටනවා. ඕක දන්නේ විද්‍යාඥයෝ ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝපයෙන් දැක්කයි කියලා පිස්සු කෙලින්නේ. උන් ඒව චිත්‍රය ඇඳලා ෆොටෝ ගහලා ලොකු ගහින ගණන් පොත්වල දාලා තියෙනවා. පිස්සු. උඩ බලන හින්දා අහසෙදියා ඒක පුරාණ ලියනවා. ටීවී එක ප්‍රෝග්‍රෑම් එකක් කරන ඇති වෙලා බලනකොට පුරාණ ලියනවා. ඔච්චර තමයි ඉතින් බලන්න තියෙන්නේ. ඉතින් ඕකට ඕන නම් ඉතින් නලු නිලියෝ දාගන්නත් පුළුවන් ඔක්කොම එන්නේ තිත් වලින් තමයි. දිවිගේ තිත් වෙනගෙන එන්නේ තිත් වෙනේ ඔක්කොම නටන්නේ. ඉතින් තිත් වෙනකොට අපිරියයි. නළුවා නිලියයි ඉන්නකොට ලස් කරනත් කැමති. ඉතින් අර කුණු හරපෙට අපි කැමති ප්‍රകൃතියට කැමති නැහැ. භාවනා කරන්න ගියාම ආනාපානෙ තියෙන තිත් ටිකක් තමයි. අපි අඳින හැම රේඛාවක්ම අඛණ්ඩව ගමන් කරන ලක්ෂපත රාශියේ ගමනක් තමයි රේඛාවක් කියන්නේ. අපි තිත් දකින්නේ අපිට පේන්නේ ඉරක් ඇඳා වගේ. ඩොට් මැට්‍රික්ස් මේ මේ printer එක බලන්න තිත් අටකින් තමයි නවයකින් තමයි ඔක්කොම අකුරු ලියවෙන්නේ. ඒක හැදගැහිච්චාම ඒ සකුර එම්ම කුර ඕන එකක් හැදෙනවා. අන්තිමට තිත් පේන්නේ අකුරක් අපිට පේන්නේ. මම බලනකොට දන්නවා මේ තිත් නමයක් තමයි අපේ කෙස් ගහ කරාට කපලා බැලුවොත් එහෙම කිඳි නමයක් තියෙනවා. එහෙනම් මේ තමයි ඔක්කොම හැඩගැහිලා තියෙන්නේ. ඉතින් ඒ වගේ ඒක දැක්කට පස්සේ ඉන්නවා කෙස් ගහක් දකින්නත් බෑ. ඊට පස්සේ එතකුරක් දකින්නත් බෑ. තිත් ගොඩක් තමයි දකින්නේ. ඉතින් ඒ නිසා යමක් විනිවිද දැක්කොත් මේකේ අගක් මැදක් මුලක් කියලා ලස්සනක් ඇතිලා හැමතැනම ඒකාකාරී ගතියක් තියෙන හරිම පාළුයි. එපා වෙනවා. ඉතින් ඒ නිසා පීට වැඩිය කැමති ඒකෙන් ගෑනු මිනිහලා හැදෙනවා දකින්න කොල්ලයි කෙල්ලයි බලන්න දුෂ්ටයා දකින්න ශෝකාන්ත දකින්න දුක්ඛාන්ත දකින්න කැමති. මේ ඔක්කොම ඉන්නේ තිත්තික්කින් කිව්වොත් ඒකට කැමතිත් නැහැ. ඒක පාළුයි කියලා කියනවා. ඉතින් ඒ නිසා පුළුවන් තරම් බලන්න ඔය හැම දෙයක්ම හැදිලා තියෙන්නේ හැම දෙයක්ම හැදිලා තියෙන්නේ එක තිත්තිකකින්, එක ජවයකින්, එක වේගයකින්. ඒක ඕන විදිහට හරවගන්න අපේ හිතේ තියෙන කෑදරකම හැටියට තමයි. ඒ නිසා අපි ඒක දකින්න දෙයට කියන්නේ විඤ්ඤාත්තිය කියලා. විඤ්ඤාත්ති කියන්නේ විඥාණයට ඕන දෙයක් ඒ චිත්තකෙන් හදා ගන්න පුළුවන්. ඒක තමයි ධර්මදේශනාවෙත් කියන්නේ ධාතු නානත්වයේ තියෙන තාක්කල් ස්පර්ශ නානත්වයක් තියෙනවා. මේ චිත්තික දැක්කොත් දෙන්නේ කවදාකවත් එකම දකින්නේ නැහැ. එක්කෙනෙක් ගෑණියක් දාගෙන එක්කෙනෙක් මිනිහෙක් දාගෙන එක්කෙනෙක් මනාප දාගෙන එක්කෙනෙක් කමනාප දකින්නවා. ඉතින් එකම දෙයක් පෙන්වන්නට 10 දෙනෙකුට 10 දෙනා 10 දෙයක් කියන්නේ. ඒ කියන්නේ මෙතන නিত্য වූ සුඛ වූ සාර වූ හරපද්ධතියක් නැහැ. අපේ හිතේ තියෙන විදිහට අපි නම් වනම් දෙනවා. ඉතින් ඒක දුන්නට කමක් නැහැ. නැවතත් බලන්න. ආයෙත් බලන්න. දෙවෙනි සැරේ බලනකොට වෙන නම් පද්ධතියක් දෙන්න. ඊක සැරේ බලන තව නම් පද්ධතියක් දෙන්න. අර ඊටාම් පොඩි ළමයෙක්ගෙන් එළමයා මේ ගැඹුරු බණ කතා කරනවා. මම දැන් කවුරු අහලා තියෙනවද කියලා තාත්තා අහනවා දෝ උදේ කිව්ව නේද ඔයා මේ මේ සංඛාර අනේ මේ ළමේ බහ තෝරන්න බැරි ළමයි කතා කරන්නේ. ඒ ආ සංඛාර කියන්නේ මොකද්ද කියලා. තාත්තේ සංඛාර කියන්නේ මං ඔයාලට තාත්තා කිව්වට ඔයාගේ අයියා ඔයාලට මල්ලි කියලානේ කියන්නේ. අම්මා කියන්නේ මිනිහා කියලානේ. අල්ලපු ගෙදේකන කියන්නේ මාමා කියලා හිතුවා එක්කෙනෙක්ද කී දෙනෙක්ද කියලා. ඕක තමයි සංස්කාර කියන්නේ. ඉතින් අර නාකික හොල්මන්. මේ බහ තෝරන්න බැරි ළමෙක් අහනවා තාත්තගෙන් මම උඹට තාත්තා කියනකොට උඹේ අයියා උඹට මල්ලිනේ කියන්නේ. අල්ලපු ගෙදේක අංකල් කියලානේ කියන්නේ. ඉතින් උඹේ එකාද කට්ටියමද කියලා. මම දැන තාත්තටත් ඒක තේරෙනවද කියලා. එක එක එකම දැක්කට පස්සේ එක එක නම් වණන් කියනවා. අපි හිතන ඔක්කොටම තාත්තා කියලා විශ්සු. මට තාත්තා වුණාට වෙන කෙනෙකුට වෙන එකක්. ඒ වගේ ටික ටිකට පුදුමාකාර නම් වණන් දෙනවා. කවදා හරි නමක් දෙන්නේ නැතුව හිටපු දවසේ නිවන් දකින්න. සංඥා වේදිත නිරෝධය කියන්නේ අන්න එකට සංඥා කරන්නේ නැහැ. විඳින්නෙත් නැහැ. මේක කියලා නම් තියෙන වේදනාවෙන් පොඩ්ඩක් ඈත්ුණයි කියලා. මේක විඳවන්නේ විඳවන්න ඕනකම නිසා. සංඥා කරන්නේ මේ කුණු නය ඇඟේ දාගන්න ඕනේ නිසා. නැත්නම් ඔය පේන දේ තිට්ටික දිහා බලලා නොදැක්කා වගේ නැහැ වුණා වගේ හිටියොත් ඔය තිට්ටික ඇවිල්ලා කවදාවත් අපිට කියන්නේ අනේ මට නමක් දාපන්. අනේ මට මොනවද කරන්නේ? අපේ තක තීරකම විතරමයි. ඔකට නම් දාන නිසා ඕක තවදුරටත් සහතික වෙනකම්ම දිගටම බලන්න. බලලා ඒ ඒ වෙලාවේ දෙන නම ඊගාව චිත්තක්ෂණයට අදාළ නැහැ. මෙතන දෙන නම ඊගාව තැනට අදාළ නැහැ. මම දෙන්න නම මයි ළඟ ඉන්න එකට අදාළ නැහැ. ඒ නිසා මේ වෙනස් වීම දකින්න ගෝකල් භවනා කරන්න ඕනෙත් නැහැ. භවනා පිට නිදර්ශන වලිමුත් මේක පෙන්ලා දෙන්න පුළුවන්. ඒ නිසා මේක පුළුවන් තරම් දකින්න දකින්න විදිහට වාර්තා කරන්න. ඒකට තමන්ගේම වාර්තාකරණය හරහා තමන්ගේ භාවනාවේ ප්‍රවෘත්තිය භාවනාවේ වචනය භාවනාවේ පරිණාමය දැක ගන්න පුළුවන් ඒ නිසා උනන්දුවෙන් මේ විදිහටම තවදුරටත් මේක සාතික වෙන විදිහට භාවනා කරන්න කියන එක තමයි කියන්නේ අවසරයි පූජනීය ස්වාමින් වහන්සේ පස්වරු සමෝහ සක්මන් භාවනාව හුස්ම රැල්ල වේගවත්ව පිටවන ඇතුළුවන ආකාරයක් දැනුනිමි. වර එක හුස්ම රැල්ල ආපස්සට ගමන් කරවීමට උත්සාහයක් දරුවෙමි. ආරම්මන විතක්ක රහිතය. පස්වරු සමෝහ පර්යංක භාවනාව නිසංසල විය. ආරම්මන විතක්ක බවක් නොදෙනුනිමි. සමෝහ භාවනාවෙන් තොර පර්යංකය අලුයම පැය දෙකක් පමණ පර්යංකෙහි සිටියෙමි. තරමක නිසංසල විය. ආනාපානීය යහතින්ම නොවිය. පූජනීය ස්වාමින් වහන්සේට සදා සැනසීම වේවා. ඔය වෙලාවේ ආනාපානෙ වැටෙන්නේ නැහැ කියන එක තමයි ලියලා තියෙන්නේ. මුක්ක්ක් හරි එකක් තමයි නිතර පේන එක අරමුණකට හොඳට ලං වෙලා ඒකේ අලගිය මුලගිය ව්‍යංජන අනුව්‍යංජන අංග ප්‍රත්‍යංග හොඳට බලනද එතකොට භාවනා කිදා බයි නැත්නම් ඉනේන අරමුණේ හිත පැන පැන යන්න ගියොත් ඒක නානත් සංඥාවට වැටෙනවා ඒක තමයි නන්නත්තර වෙනවා කියන්නේ ඒක හැමතැනම ලින්ක් අපනවා වගේ කියලා කියන කවදාවත් වතුර හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා තමන් පරියන්කේ හෝ සක්මනේදී හෝ තමන්ට වැටෙන අරමුණක් නිතර නිතර හම්බ වෙන ඇසුරු කරන්න පුළුවන් අරමුණක් ගන්න පුළුවන් තරම් සමීප වෙන්න. ඒකට අනිත්‍යව අයින් වීමක් සිද්ධ වෙනවා. එතකොට ඒ අරමුණට සමීප වීම හරහා අරමුණේ ධර්මෝජාව අරමුණේ ධර්ම රසය වැටෙන්න පටන් ගන්නවා. මේ තියෙන විදිහට තාම එහෙම හිත බැහැගෙන නෑ අරමුණක. ඒ නිසා වඩා පහසු අරමුණක් අරගෙන පුළුවන් තරම් සමීප වෙලා බලන්න. ත්‍රිවිධ රත්නයේ පිහිටයි ගරුතර ස්වාමින් වහන්සේට වැඳ නමස්කාර කරමි. සමහර අවස්ථාවල අරමුණෙහි සිත පිහිටුවා ආශ්වාස ප්‍රශ්වාස නිරීක්ෂණයේ යෙදී යම් වේලාවක් යන විට හුස්ම පොද සියුම් වී ඒ පිළිබඳව කිසිවක් නොදැනේ. මින් අනතුරුව හුස්ම ගන්නවාදැයි නොදැනේ. මෙවන් අවස්ථාවල නාසාග්‍රයේ පමණක් සිත තබා ගනිමි. මෙය නිවැරදිදැයි ඔබ වහන්සේගෙන් වැඳ නමස්කාර කර පැහැදිලි කර දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේ විසින් කරනු ලබන මෙම උදාර මහඟු සේවයට ත්‍රිවිධ රත්නයේ පිහිට ලැබේවා. මේ විදිහට තමයි භාවනා කරපු අරමුණ දැක දැක දැන දැන අහම්බෙන් නෙවෙයි අතුරු ආන්තරාකනේ දැක දැක දැන දැන ගෙවිලා ගියා නම් ඊට පස්සේ බලන්න දැන් තමන් ඉන්නේ නිසක තැනකද සැකසහිත තැනකද කියලා. අරමුණ නැතුනට පස්සේ අනුතුරු ආන්තරදායක තැනක නොදන්නා තැනට ගියා වගේ වල්මත් වුණා වගේ තේරෙනවාද? නැත්නම් කරදරයක් තිබිලා ඉවර වුණා, තුවාලයක් තිබිලා සනීප වුණා, පිපාසයක් තිබිලා සංසිඳුණා වගේ දැනෙනවාද කියලා. යම් විදියකට තුවාලයක් සංසිඳුණා, පිපාසයක් සංසිඳුණා, කරදර ඉවරුණා කියලා දැනෙනවා නම් ආයෙත් නාසිකාග්‍රේ බලන්න අවශ්‍ය නැහැ. නාසිකාග්‍රේ බලන්න අවශ්‍ය බය හිතෙනවා නම් තමයි. සැක හිතෙනවා නම් තමයි. කරකොල ඇතේරි වගේ වුණා නම් තමයි. ඉතින් ඒක නිසා ඒ විලාවේදී ලැබෙන විවේකයට ආයෙ තැන් අල්ලලා දෙන්න යන්න එපා. ආයෙ විවේකයේ කාලයට සහ දේශයට අහුවෙන විවේකයක් නෙවෙයි. අපේ හිත වැඩ කරන්නේ කාලයට දේශයට සමානව. ඉතින් ඒ නිසා හිත ඉල්ලනවා තැනක්. එතකොට තමයි සැකනම්, බයනම්, කරකොල ඇතේරි වගේ වුණා නම් රහෙන් තල්ලු කෙරුව වගේ වුණා නම් ආනපන හොයන්න, නාසිකාග්‍රය හොයන්න. එහෙම නැහැ තමයි තේරෙනවා නම් තුවාලය සංසිඳුණා, පිපාසය සංසිඳුණා. තිබුණු කරදර ඉවරුණයි කියලා ආයෙ හිතට මෙහෙවීම කරන්න එපා. බලන්න කිසිම විධානයක් කරන්න නැතුව හිත මොකද කරන්න කියලා. ඒ හිතේ නිවන තියෙන ඉඩ තියෙනවා. විධාන කරන හිතක කවදාවත් නිවන නැහැ. ඒක කර්ම කර්ම චක්‍රයට වැටගෙන පැත්ත තමයි චේතනාම්බික වේ කම්මං වදාන. කර්ම චක්‍රයෙන් ගැලවෙන්න ඕනේ නම් විධාන කරන්න නැතුව ලැබිච්ච විවේකයේ යොමුවත් පෙන්වන්න නැතුව අධ්‍යක්ෂණය කරන්න නැතුව සංස්කරණය කරන්න නැතුව වේශ නිරූපණය කරන්න නැතුව බලන්න. අන්න එතකොට බලනවා මේ ජීවිතයේම නිවන කියන එක තියෙනවා අපි විශ්වාස කෙරුවේ නැතුවට. ඒකත් දැනගෙන ගිය කෙනාට විතරයි. අහම්බෙන් වෙන්නේ. අපේ හිත කොයි වෙලාවෙරි කූඩල්ල වගේ අල්ලන්නමයි හදන්නේ. ඒක තමයි හිතේ කියන කෙලස් භාවය. ඒක තමයි හිතේ කියන බය භාවය. ඒකයි මේ දරුමල්ලෝ හදාන, ගෙවල් දොරවල් හදාන, නිශ්චල චංචල දීපල හදාගෙන මැරෙන්න හදනවා. මැරුණට පස්සේ මොකක්වත් නැහැ. මේකෙදි කරලා තියෙන හිතටම පෙන්නන ඔබ හුස්මවත් බලන්න එපා, නාසිකාග්‍රයත් බලන්න එපා. බලනවා නම් සැකයි. නිසක වෙන්න, නිසක නම් මොන දෙයකටවත් විධානයක් කරන්න තු බලන්න මොකද වෙන්නේ කියලා ඔයටත් වැඩි ලොකු සාන්තියක් එනවා. හරියට මේ උඩට ගිය සරුංගලයක නූල කඩලා ගියා වගේ. දැන් සරුංගලට ඇති විදිහට යන්න පුළුවන්. ඉතින් සරුංගලලාට කට්ටිය කැමති නැහැ නූල කඩලා යනවා. නම් සරුංගලෙද කෙලවර ඒක තමයි. අන්තිමට සරුංගලේ නූල කඩලා ගියා වගේ අන්න විමුක්තියක් කියන එක හම්බ වෙනවා. නිසා උත්සාහයක් කළ බලන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම කලක සිට පර්යංකයේ හිඳ හුස්ම දෙස බලා සිටිමි. මා අත්විඳි දේ ආශ්වාසයේ හැපෙන්නේ ප්‍රශ්වාසයේ ගැටෙන තැන නොවේ. මෙය ස්ථාන දෙකක් ලෙස වැටහි. හුස්ම රැල්ල කෙමෙන් තුනී වී තිතක් ප්‍රමාණයට කුඩා වේ. එවිට එය බලා සිටින විට නැවත විශාල වී මේ ක්‍රියාවලිය දිගටම සිදුවේ. එක්වර එක ප්‍රස්වාසයේ දෙස බලා සිටින විට අන්තිමේදී එය ජනේල් පියනක ධාරයේ යමක් වැඩි එළියට විසිවී ගියා මෙන් දැනගත හැකි විය. ප්‍රස්වාසයේ ගෙවි නැවත හිස්තැනකින් පසු ආස්වාසයේ දැනේ. ශබ්ද වේදනා තිබියදී හිල් කූඩයකින් බලනවා මෙන් හුස්ම රැල්ල දෙස සතිමත්ව බලා සිටිය හැකිය. මේ මාගේ අත්දැකීම් වේ. ඉදිරියට යාමට අවශ්‍ය උපදෙස් ලබා දෙනු මැනවි. ඔබ වහන්සේට මේ භවයේදීම සසර කෙලවර වේවා. මේක ඉස්සරහට යනකොට පේනවා ගොරෝසුට ආනපාන පේනවනම් හිත ගොරෝසුයි. සියුමට ආනපාන පේනවා හිත සියුම්. ආනපාන නොපෙනී ගියා නම් හිත අයින් වෙන්න ලෑස්ති. ඉතින් ඒ නිසා යම් උපක්‍රමයකින් ගොරෝසුකම සියුම් කරන්න පුළුවන්ද සියුම්කම අතිසියුම් කරන්න පුළුවන්ද අරමුණ වශයෙන් පෙන්වන්නේ මගේ හිතම තමයි. ඒක නිසා අරමුණු වලට කැමතියි කියලා කියනවා හිතට කැමතිකම තමයි තියෙන්නේ. ඉතින් මේකෙදී අපි බුදුරජාණන් වහන්සේ කරන්නේ හිත විමුක්ත කරලා දාලා හදනවා. මේක නැති වුණාට වැඩේ යනවා. හිත නැති වුණාට වැඩේ යනවා. මේ කවුරුවක්වත් විශ්වාස කරන්නේ නැහැ විශ්වාස කරන තියා ඒක ඇහෙනකොටත් heart attack එනවා. අර පෙත් දිවයට තියාගන්න වෙනවා. දැන් මේ හිතත් එක්කනේ කන්නේ බොන්නේ යන්නේ එන්නේ ඔක්කොම කරන්නේ. මෙයා නැති වෙච්චාම මොනවා වෙයිද කියලා. මෙයා හිත තියනකන් අපිට දසවද දෙනවා. මේ අසමජ්ජාති හිත තරම් Tamanට වද දෙන හිතක් තව එකක් ඇත්තේ නැහැ. දිසෝ දිසං යන්තං කෛරා වේරීවාපන වේරිණං මිච්ඡාපනි හිතං චිත්තං පාපියෝනං තතෝ කරේ. මේ හිත හිතුව හොරෙක් හොරෙකුට දඬුවම් කරන්නාසේ වෛරක්කාරයෙක් වෛරක්කාරයට දඬුවම් කරනසේ දඬුවම් කරන මේ අසමජ්ජාති හිත. ඉතින් ඒ නිසා ඌව නැති කරන්න ලීසි ක්‍රමයක් බුදුහාම කියලා දෙනවා අරමුණකට අඩු කරපන්. ඒ අරමුණ ගෙවෙනකම් බලපන්. එතකොට බලපන් උඹ වෙවුල නැහැ. උඹට මොකද වෙන්නේ කියලා මේ හිත නැති වෙයි කියලා ආයෙ හිතට ඔක්සිජන් දෙන්න හදනවා, සේලයින් දෙන්න හදනවා, કૃත්‍රිම ශෝෂණය දෙන්න හදනවා. අර පයින්රි ලොන්ට ඉනිමන් දෙනවාගේ මොකද අපි හිතනවා මේ හිත නැතුවම බැරුව ඇති කියලා. බුදුජානක උන්ක හිටියොත් වදේ. දින හරියක් වද. කවදාකවත් හිත අපිට හොඳක් කරලා නැහැ. ඒක නිසා ඔබ ඕනේ නැහැ ඔබ බලය යන්නේ. ඒ නිසා සිදුවෙන හැම දෙයකම කියන්නේ මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මේ නෙවෙයි. ඒක තමයි බුදුරජාණන්සේ ගැඹුරුදී උගන්වන්නේ භාවනාදී. නේතමම නේසෝමස්මින් නමේසවත්ත. ඔය හිත අවශ්‍යයි කියන හැම වෙලාවෙම අපි මොකද්ද ක්‍රමයට ආත්මවාදයක වැටලා ඉන්නේ. මෙයා නැති වෙච්චාම ෂොක් ෂොක් එකට වැඩියා. නිඳ නිදාගත්තාම එන ජොලියක් තියෙනවා. මෙයා නෑ මෙයා පැත්තකට ගිහලා පැන්තුම් ගිහිල්ලා. ඉතින් යාම සීමුර්ජා වෙච්ච වෙලාවට නිර්වින්දනය දීපු ගම බුද්ධම සාන්තියක් තියෙනවා. මොකද මෙයාගේ ඇඟිලි ගැහිලි නෑ. ඒක නිසා අපි භාවනාදි කරන්නේ මොකක්වත් බාහිර උපදේශ නැතුව ඉබේම හිතම හිත විසින් අපපතිත්‍ිත තත්ත්වයටපත් කරනවා. ප්‍රතිෂ්ඨාවක් නැති තත්ත්වයටපත් කරනවා. නමුත් යෝගාවචරය ඒකට කැමති නැහැ. යෝගාවචරය ඒකට වෙන්නේ ගඟේ ගහගෙන යනවා. එයා පිටුරු ගහේ හරි එල්ලෙනවා. ඉතින් එල්ලෙන දේ රියුම් කරලා සියුම් කරලා සියුම් කරලා යන්නට පිට පස්සේ ගඟ දිගේ ඉහළ පහළට නෙවෙයි යන්නේ. ඉහි උඩට යන්නේ. ඉතින් ඒකට තමයි මේ ලකුණු පෙන්නන්නේ. ඒ නිසා ඔය පේන දේ කියන්නේ මගේ හිතම තමයි කියලා. පුළුවන් තරම් ඒක ඇඟිලි ගැසීම වලින් තොරව සියුම් වීම සඳහා කටයුතු කරගෙන යන්න. ඒකෝට මොකද්ද කලාවක් ඉගෙන ගන්නවා අපි. මේ දේවල් ගෙවන හැටි. දේවල් වැයව කරන හැටි. දේවල් වල නිරෝධය දකින්න හැටි. ඒකට කියනවා කයානුපස්සනා, වයානුපස්සනා, නිරෝධානුපස්සනා, පටිනිස්සග්ගානුපස්සනා කියලා. ඉතින් ඒකට උඟ දෙනේ බයයි. හරි මේ කෙරෙලා තියෙන එක තමයි අනිත් දවසේ ඒක දැන දැන කරන්න කියන එකයි මම මේ කියන වචන වලින් අදහස් කරන්නේ. ගෞරව පෙරටුවයි අවසරයි ස්වාමින් වහන්ස අලුයම පර්යංකය සමූහ භාවනාවෙන් තොර හුස්ම රැල්ල මත සමාවන්න හුස්ම රැල්ල තෙරපෙමින් පිටවීම ඇතුල්වීම දැක ගන්නට උනිමි. පරිසරය නිහඬතාවයෙන් යුක්ත උනි. ආරම්මන විතක්ක රහිත විය. සමෝහ භාවනා පර්යංකය ඊයේ පස්වරු ආනාපානයේ තරමක් දුරට සතිමත්ය වේදනා සහිත විය. විතක්ක රහිත විය. සමෝහ භාවනා සක්මන ආශ්වාස ප්‍රශ්වාස ආපස්සට හැරවීමට සතිමත් උනිමි. ආරම්මන සහ විතක්ක රහිතයි. ඔය මේ භාෂාව මොකද්ද කියලා තේරෙන්නේ නැහැ. ඒක නිසා මේ හිතලා ලියනව තමයි මට පේන්නේ තියෙන්නේ. ආශ්‍රද ප්‍රසාරයේ පස්සට හරවන්න හදනවයි කියලා කියනකොට මොකද්ද කියලා තේරෙන්නේ. සක්මන නම් පතර හරවන්න පුළුවන්. ඊවස් කීරයකට දාලා පතෙන් පතර සක්මන් කරන්න පුළුවන්. ඒ නිසා මේ මේ හිතලා ලියන්න එපා. වැටහෙන දේ ලියන්න. එතකොට අපිට සාකච්ඡාවට ඒක සාක්ෂියක් වෙන්න පුළුවන් මේකේ કૃත්‍රිම බවක් පේන තියෙන. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගරුතර ස්වාමින් වහන්ස මම භාවනා වැඩසටහනකට සහභාගී වන පළමු අවස්ථාවයි. පර්යංකය සැහැල්ලුව වාඩි වී ඉන්නවා ඉන්නවා කියා සිතමි. එවිට ඉන්නා ස්වરૂපය පෙනේ. ආනාපාන සතිය වඩන්නෙමි. නාස්පුඩු කෙළවරේ වැඩි හුස්ම ඇතුල් වෙන බවත් නාස්පුඩු බිත්තිවල වැඩි හුස්ම පිටවන බවත් පැහැදිලිවම දැනේ. හුස්ම ගන්නා විට ඇතුල් වෙනවා කියාත් පිට වෙන විට පිට වෙනවා කියාත් සිතමි. වාඩි වී විනාඩි 10ක් 15ක් පමණ එක දිගට සිත පිට අරමුණු වලට යෑම අඩුයි. ඉන්පසු වරින් වර වෙනත් සිතුවිලි එයි. නමුත් නැවතත් ඉබේම ආනාපානයට වරහන් තුල මූලික අරමුණට එයි. පර්යංකයේ සිටින විට දන හිසේ පිටකොන්දේ වේදනාවන් එයි. දිග වේලාවක් සිටින විට දැනෙන දැනීම් වේදනාවක් හිරිවැටීමක් ආදී ලෙස මෙනෙහි කරන්නෙමි. අද කීප වතාවක්ම එකවරම ඔළුව ඉදිරියට කඩා වැටුනි. ඒ මොහොතේ සිත වෙනත් අරමුණකට ගොස් තිබුණ බවත් නැවත මූලික අරමුණට ඒමට හැකි වුනි. දැනට පර්යංකයේදී සතිය වැඩෙන අයුරු ටික ටික අවබෝධ වෙයි. සක්මන් භාවනාව සක්මන ඉදිරියේදී ඉන්නවා ඉන්නවා කියා සිතා වම දකුණ වම දකුණ ලෙස විනාඩි 10ක් විතරත් ඔසවනවා තබනවා කියා දීර්ඝ ලෙසත් සක්මන් කරන්නෙමි. පියවර 20ක් 30ක් පමණ වෙනත් අරමුණු වලින් තොරව සක්මන් කළ හැකිය. කකුලේ දන හිස නැමී යටිපතුල හැපි තදවන ආකාරයේ වැටහි. ලනුපෙදුරේ තද ගතියත් වැල්ලේ සියුම් ගතියත් ආදී දැනීම් දැනේ. සිත සමාධිමත් වූ පසු ඔසවනවා යවනවා තබනවා වශයෙන්ද බලන්නෙමි. ඔසවන කකුල ඔසවන ඔසවා සමාවන්න ඔසවන කකුල ඔසවා යවන විට බරගන්නා කකුලේ බරගතියත් ඔසවා යවන කකුලේ සැහැල්ලු ගතියත් දැනේ. තව දුරටත් සුදුසු උපදෙස් ලබා දෙන මෙන් කරුණාවෙන් අයද සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. මේ පරියන්කෙත් විනාඩි 10ක් විතර වගේ සක්මනේජිත් පීවර 10ක් 20ක් විතර වගේ බලන්න පුළුවන් බාක් කියලා තියෙන එක හොඳටම ඇති. නමුත් ඒ විස්තර ගිහිල්ලා නතර වෙන තැන ඒ කියන්නේ ආස්වාද ප්‍රසවාසය වැටෙනවා නම් ආස්වාසයෙන් ප්‍රසවාසයෙන් වෙන්කර දකින්න හැටි දැක ගන්නා සුළුව යන්න. හොඳට පදන් වුණාට පස්සේ බලන්න මොකද්ද කොහොමද දන්නේ ආස්වාද ප්‍රසවාසය නෙවෙයි කියලා. කොහොමද දන්නේ ප්‍රසවාසය ආස්වාසය නෙවෙයි කියලා. ඒක අල්ලන්න පුළුවන් ලෑස්තිලා ගියොත්. ඒ වගේම වම දකුණ තියට යනකොට මේ වම දකුණ නෙවෙයි කියලා දන්නේ කොහොමද? මේ දකුණ වම නෙවෙයි කියලා දන්නේ කොහොමද? බල්ලා නෙවෙයි. ආහන එක දකිනවනම් ඒ සතියට හොඳ සියුම් භාවයක් ප්‍රණීත භාවයක් ලැබෙනවා. ඒ නිසා එතෙන්ට යනකම් ලියලා තියෙනවා. ලන්පැදුර වෙනසක්, වැල්ලේ වෙනසක් තියෙනවා. මේ මේ වෙනස්කම් තියෙනවා. මොකද තවත් ඉදිරි පියවරක් තමයි මම මේ පෙන්වන්නේ. වමෙන් දකුණ වෙන් වෙන්නේ කොහොමද? ඔසවන එකේ යවන එක වෙන් කරන්නේ කොහොමද? යවන එකෙන් තබන එකෙන් වෙන් කරන්නේ කොහොමද? ඇත්තට මේක වැටහෙන්නේ නැද්ද? නැත්තම් වැටහෙන දේ කියන්න ලියන්න බැරිද කියන එකට උඩට හිත තියාගෙන යන්න. ගිහිල්ලා ඒ ටිකත් ඇතුල් කරන්න. එතකොට ලොකු ඉදිරි ගමනක් වෙනවා භාවනාවේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඊයේ දින මා විසින් ඉදිරිපත් කළ ප්‍රශ්නයකට තවදුරටත් කරුණු ඉදිරිපත් කරන ලෙස දැන්වූ නිසා එම තොරතුරු මෙහි දක්වමි. මාගේ අරමුණ ආනාපාන සතියයි. පළමුව පර්යංකයේ ටික සමවන්න පළමුව පර්යංකයේ ඉරියව්වට ටික වේලාවක් සිත යොමු කරයි යොමු කරමි. හුස්ම ඉහළට ගැනීමේදී වරහන් තුල ආශ්වාසයේදී ටිකක් දිගයි. තදයි. කම්පන චංචල ස්වභාවයකි. වම් නාස් කුහරයට වඩා හොඳින් දැනේ. ටික වේලාවකට ආයාස කරයි. සිසිලසක් දැනේ. සමහර විට කැඩි කැඩි යන ගතියෙන් ගතියක් වෙයි. නාසිකා අග්‍රය වෙත සිත යොමු වෙයි. ප්‍රස්වාසයේදී පිටවන වාත ධාරාව පහසුවෙන් උණුසුමට කම්පන චංචල සහිතව පිටවේ. ප්‍රස්වාසයේදී දිග හිදසක්ද ආස්වාසයේදී කෙටි හිදසක්ද වේ. හුස්ම රැල්ල කෙටි වේ, සියුම් වේ. මේ අතර වේදනා ඇති වී, වැඩි වී, නැති වී යයි. ඒ සමගම ආනාපාණයට සිත යයි. වරහන් තුල નિરાයාසයෙන්ම ඒ අයුරින්ම ශබ්ද සිතුවිලි ඇතිව නැතිවේ. සතිය බොහෝ විට පවතී. සක්මන පළමුව සක්මන් සක්මන් මළුවේ තෝරාගත් ස්ථානයක සිටගෙන ටික වේලාවක් ඉරියව්ව මෙනෙහි කර වම දකුණ ලෙස ගමන් කරමි. සතියෙන් යන විට පාදයේ මුල සිට අග දක්වාම නිරීක්ෂණය කරමි. පාදයේ රළු බව, වැලිවල සුමට බව, උණුසුම, සිසිල, බර සැහැල්ලු ගති දැනේ. ක්‍රමයෙන් පාදයේ මුල මැද අග වැටහි. සක්මන කෙලවරදී බොහෝ දුරට සිත පිට යාමට බරයි. එහෙත් කෙලවර ලංවන විට මම ඒ සඳහා සූදානම් වෙමි. වරහන් තුල සතිය පිට නොවි නොයෑමට ක්‍රමයෙන් ඔසවනවා තබනවා ලෙසත් ඔසවනවා යවනවා තබනවා ලෙසත් අරමුණ වෙනස් කරමි. ක්‍රමයෙන් පහසුව, සැහැල්ලුව, සුවය ක්‍රමයෙන් දැනේ. පැයකින් පැයකින් සක්මන නිමා වේ. ඉදිනෙදා කටයුතු වලදී, නාන කාමරයේදී, පඩිපෙළ නගින බහින විට, ආහාර ගන්නා විට ඇතුළු තවත් කටයුතු වලදී හොඳ සතියක් පවතී. සමහර විට සතිය නැති වෙයි. ටික වේලාවකින් නැවත ඉරියව්වට හිත යොමු වේ. භාවනාව තවදුරටත් වැඩිවීමට ඔබ වහන්සේගෙන් උපදෙස් ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි. සුවපත් වේවා. ඔහොම හරි ඉස්සල්ලාකට කියපු විදිහට මේකේ හොඳට ආස්වාද ප්‍රසාර දෙකේ වෙනස පෙන්නලා ලීලා ලියලා තියෙනවා. වම් කකුලයි දකුණු කකුලයි වම දකුණ වෙනස පෙන්නලා දීලා තියෙනවා. ඉතින් මෙතන තමයි යන්න පුළුවන් ඉහළටම. නමුත් යෝජනාවක් විදිහට ගන්න බුණා මේ විදිහට ආස්වාද ප්‍රසාරයේ වෙනස දකිමින් ආස්වාද ප්‍රසාර කීයක් බලන්න පුළුවන්ද කියන එක බලන්න. වෙනස දකිමින් ආසර් ප්‍රසස් පහ කයක් බලනකොට ඔය සිද්ධ වෙච්ච දේ කරන්න පුළුවන් තරමට වශීභාවයක් එනවා. එනිසා ඉස්සල්ලාම බලන්න ආසර් ප්‍රසස් දෙකේ වෙනස දැක ගන්න අසුලුව බලාගෙන වෙනස දකිමින් හුස්ම රැලි කීයක් ගන්න පුළුවන්ද කියලා. ඒකට හරියට කඹේ ඇවිදිනවා වගේ පිහිදාරයක් දිගේ ඇඟිල්ල ඇදගෙන යනවා වගේ තමන්න තේරෙන පටන් අරගනි සතිය දිනුනේ හැටි ඒක බොහොම සීඝ්‍රයෙන් සතිය දිනුනවා. සක්මන් කරනකොට මේ වම මේ දකුණ කියලා වෙනස දකිමින් පියවර කීයක් තියන්න පුළුවන් කියලා බලන්න. හතයි තියන්න ඕනේ. පියවර හතකට වැඩි යන්න දෙයක් නැහැ ඕකේ. ඒච්චරවකත් ඉන්න තියගේ ප්‍රශ්න ඒක නිසා හොඳට දෙකේ වෙනස දකිමින් පියවර හතක්. දෙකේ වෙනස දකිමින් හුස්ම රැලි හතක්. භාවනා කරා නම් ওই භාවනා යන්න දින ඉහෙලම කෙලවට හිත යනවා. ඉතින් හැම පරියන්කෙදීම කරන්න බෑ. ආරම්භයේදී කරන්නත් බෑ. ඒක හොඳට පේ වෙලා හොඳට පදන් වෙලා එන වෙලාව බලලා බලන්න දිගට හුස්ම රැලි කීයක් ගන්න පුළුවන්. සක්මන් කරන්නත් පුළුවන් දෙකට. එතකොට ওই වැඩේ ඔయిత වැඩිය හොඳව පාලනයක් කරත් සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. එතකොට සතිය වශී භාවයටපත් වෙන්න ඉඩ තියෙනවා. ඒක තමයි කියන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම නිස්සරණ වනයේට ආදුනික අයෙක් වෙමි. සක්මන් භාවනාව පාදයේ පොළවට ස්පර්ශ වීමේදී දැනෙන තද ගතිය කෙරෙහි සිත යොමු කරමි. පර්යංක භාවනාව වසර කිහිපයක් තිස්සේ සිටම මෙම ආනාපාන සති භාවනාව කිරීමට උත්සාහ ගත්තද තවම සාර්ථකත්වයක් නොමැත. මුලදී බලෙන් හුස්ම ගැනීම හා පිටකිරීම කළද එය වැරදි බව දැනගත්තේ පසුවය. එය නිවැරදි කර ගැනීමට තවම නොහැකි වී ඇත. මේ පිළිබඳව උපදේශක් දෙනමින් කරුණාවෙන් ඉල්ලමි. ස්වාමින් වහන්සේට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි. කමන්නේ බලෙන් හුස්ම ගත්තත් වලක්වන්න බෑ නෑ ඒක ගණන් ගන්න එපා බලන්න හුස්ම ආශාස ප්‍රසවාස දෙකේ වෙනස මොකද්ද තියෙන්නේ කියලා. ඒතකොට Tamanට මේ බලෙන් ගත්තයි කියන ප්‍රශ්නේ යටපත් කරලා කෙරෙන හුස්මේ වෙනස තියෙනක බලා ගන්න පුළුවන් නම් ඔය වැරද්ද ගැන පශ්චාත්තාප වෙනව වෙනුවට ඒකෙන් ලබන්න පුළුවන් ධර්මෝජාව ධර්ම රසය ලබන්න පුළුවන්. නමුත් මට හරි ගියේ නෑ බෑ කියලා කියනවනම් ඉතින් බෑ කියලා බැරිය මලේ බෑ කියලා බැරිය මලේ බෑ බෑ බෑ තමයි. ඒතිෙදිත් මේ හුස්ම දෙකේ වෙනස බලන්න පුළුවන්ද කියලා බැලුවොත් එහෙම ඌ පිටතර අමාරු නෑ. ඒක සටහන් කරන්නේ සටහන් කරපු දවසේ ඔය මල පනිනවා. ඔය මල් පෙන්නුමක් කිරි පෙන්නුමක් කරන්න පුළුවන්. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම ආදුනික යෝගිනියක් වෙමි. ඔබ වහන්සේගේ CD එකක් ශ්‍රවණය කිරීමෙන් පසු මෙම භාවනා මධ්‍යස්ථානය සොයා පැමිණියෙමි. මම අද අලුයම හතරට බුද්ධ වන්දනාව කිරීමෙන් පසු පර්යංක භාවනාවට තැන්පත් වීමි. මාගේ මූල කර්මස්ථානය ආනාපාන සතියයි. පළමුව සමබරව වාඩි වී සමාවන්න පළමුව සමබරව වාඩි වී දෙයි පරීක්ෂාවෙන් අනතුරුව කය සැහැල්ලු කරගෙන සියල්ල අමතක කර දෙයස් වසා ගතිමි. මම දැන් මෙතන යයි සිතා නාසිකාග්‍රෙහි සිත තැම්පත් කරගෙන බලා සිටියෙමි. විනාඩි කිහිපයකට පසු નિરાයාසයෙන් ඇතිවන හුස්ම කෙරෙහි අවධානය යොමු කරගත හැකි විය. ආශ්වාසයේ සිදුවන අවස්ථාවේ ආශ්වාසයේයි මෙනෙහි කළෙමි. ප්‍රස්වාසයේ සිදුවන අවස්ථාවේ ප්‍රස්වාසයේයි මෙනෙහි කළෙමි. හුස්ම රැල්ල නාසිකාග්‍රෙහි ගැටෙන බවද දැනුනි. ඊට පසු ආශ්වාසය දීර්ඝ බවත් ප්‍රස්වාසය කෙටි බවත් සමහර අවස්ථාවල ප්‍රස්වාසය දීර්ඝ බවත් ආශ්වාසය කෙටි බවත් දැනුනි. ආශ්වාසයේ සහ ප්‍රශ්වාසයේ මුල මැද අග නිරීක්ෂණය කළෙමි. ආශ්වාසයේ කෙළවරත් ප්‍රශ්වාසයේ මුලත් අතර විරාමය අත්විඳෙමි. ආශ්වාසයේ සිසිල් බවත් ප්‍රශ්වාසයේ මද උණුසුම් ගතියක් දැනුනි. වම් නාස්පුඩුවෙන්ම ආශ්වාස ප්‍රශ්වාස දෙකම ඇතුල්වන පිටවන බව දැනුනි. ප්‍රශ්වාසයේ නාස්කුහරයේ මුල මැද අග පිරිමැදගෙන නාසිකාග්‍රෙහි ගැටි විශ්වයට මුදා හැරෙන ආකාරය අත්විඳිමි. ආශ්වාසයේදී මේ ආශ්වාසයමයයි ප්‍රශ්වාසය නොවේ කියාත් ප්‍රශ්වාසයේදී මේ ප්‍රශ්වාසයමයයි ආශ්වාසය නොවේ යයි කියාත් දැනගතිමි. මෙසේ විනාඩි 45ක් පමණ ගත වූ පසු හුස්ම රැල්ල සංසිඳී ගියෙන් එහි සතුට සුවය විඳින්මින් බලා සිටියෙමි. දර්ශන කිසිවක් නොවිය. සිතුවිලිද නැත. ටික වේලාවකින් නැවතත් හුස්ම රැල්ල කෙරේ අවධානය යොමු කරමින් නිරීක්ෂණය කළෙමි. ගෞරවනීය ස්වාමින් වහන්ස මගේ ගැටලුව වනුයේ හුස්ම රැල්ල සංසිඳී යාමෙන් පසු එහි සතුට සුවය ලබා නැවතත් හුස්ම රැල්ල කෙරේම අවධානය යොමු කිරීමද කළ යුතුය වන්නේ යන්නයි. උපදෙස් පතමි. ගෞරවනීය ස්වාමින් වහන්සේට නිරෝගී සුව දීර්ඝායුෂ වේවා. මේකෙත් ඒ කාරණා දෙකකට කියන්න තියෙන අපි ඉස්සලත් මතක් කරා අරමුණක් ගෙවිලා ගියාට පස්සේ ආයේ දෙයකට හිත යොදවන්න එපා. ඒ අරමුණු නැතිව සතිය පවතින පුළුවන් ප්‍රමාණය බලන්න. ඒක තමයි ආධ්‍යාත්මය කියලා කියන්නේ. තමයි ගැඹුර කියන්නේ. ආයසරයක් ඕක ගෙනලා හුස්ම බලාපන්, නාසිකාග්‍රේ බලාපන් කිව්වොත් අපිට පේනවා විධාන කරන්න නැතුව අපිට ඉන්න බැරි ගතියක් තියෙනවා. මේ අනුන්ට දේවල් වලට ඇඟිලි ගහලා ගහලා පුරුදු වෙලා මොනවත් නැතුව ඉන්න බෑ. ඉතින් ඒ නිසා ඒ වෙලාව කියනවා ආයේ හුස්ම අරගෙන බලන්නද නැත්නම් නාසිකාග්‍රේ බලන්නද කියලා. එහෙම බලන්න සැකනම්. එහෙම බලන්න Tamanට විශ්වාසය නැත්තම්, ශ්‍රද්ධාව නැත්තම්. නැත්නම් Taman හිතෙන් ආපු ගමන පිළිබඳ ශ්‍රද්ධාව තියෙනවා උතින් යන්න යන්න එකයි තියෙන්නේ. ඉතින් ඒක මේ උගන්වන්නේ මේ ඉස්කෝලවල කවදාවත්. ඉස්කෝලේ මේ කක්කාත ගන්න මොන උගන්වන්නේ තියෙන දේවල් එහෙම කරන්න උගන්වනවා. නැති දෙයක් ආපුවම හොල්මන්. ඉතින් මරණයේදී හොල්මන්. මරණයට යනකොට කවුරක් කළා ඇතිලා නෑ. දැන් මේක පුරුදු වෙච්ච කෙනාට මරණය සූදානම් වෙලා තියෙනවා. එක එක. දෙක මේකේ ලියලා තියෙනවා මට සමහර වෙලාවට හිතවිලිත් නෑ, අරමුණුත් නෑ කියලා. නැති දේවල් කවදාවත් ලියන්න එපා. නැති දේවල් ප්‍රශ්නක් කරගන්නත් එපා. අපිට කියන්න පුළුවන් මේ මට කොන් දෙකක්ම නැහැ, බඩ එකක්ම නැහැ, ඉස් එකක්ම නැහැ, දත එකක්ම නැහැ, අර කාය නැහැ, මේ කාය ලයිස්ට් වලින් මොකටද? විතීනන් ගිරමානන්ද රුදේ රෝග ලයිස්ට්ුව ඉතින් ඔක්කොම ලියහැගේ මට චක්කු රෝගෝ, සෝත රෝග නැහැ, කන් රෝග නැහැ, જીවහා රෝග නැහැ. නිකම් බොරුවට නම් පෑන් ඉවර කරනවා, තින්ති ඉවර කරනවා, කාලේ නාස්ති කරනවා. තියෙන දේ ගියාපන් කිව්වහම නැතිව ලියනවා. නැතිව ලියනවා කියන එකේ යටි අදහසක් තියෙන ඒව අපේක්ෂා කරනවා කියන්නේ. මම හිතවිලි ටිකක් ඉඳලා හිටලා අපේක්ෂා කරනවා. ඉඳලා හිටලා ආනාපානයක් අපේක්ෂා කරනවා කියන එක තමයි තියෙන්නේ. අපේක්ෂා කරන්නත් එපා. නැති දේවල් ලියන්නත් එපා. තියෙන දේ තියෙන හැටියට ලියනකොට හරියම ලේසි උපදෙස් දෙන්නේ. ඒ නිසා මේපත් මේ භාවනාදී වෙන්න තියෙන ටිකට ඉඩ අරින්න ඇඟිලි ගහන්න යන්න එපා. සුදුසු මට්ටමට ආවට පස්සේ භාවනා විශ්ින් භාවනාවට යන්න දෙන්න ආයේ යොමු කරවීම කරන්න යන්න එපා. එතකොට තමයි තේරෙයි භාවනා අමෝතු ගැම්මකට යනවා. ආහසෙන්තරාව පොළොව දිගේ ගිහිල්ලා පොළොවෙන් ඉස්සුවා වගේ තේරෙයි තමයි. ඊට පස්සේ ආයේ බස්සන්න එපා. එතකොට ඉන්නේ රන්විගේ කෙලවරේ. ආයේ බස්සන්න බෑ. බැස්සොත් මුහුදේ එහෙම නැත්තම් මඩක. දැන් අපි කරන්නේ යන්තම් ඉස්සරහට පස්සේ ආයෙත් ගෙනල්ලා නාසිකාග්‍රය හොයන්න හදනවා. ආනපන හොයන්න හදනවා. අර උසගත්ත ප්ලේන් එක බා ගන්න හදනවා වගේ වැඩක්. ඉතින් අර බිස්නස් මුදලාලි කෙනෙක් ගියාලු ප්ලේන් එක. ඉතින් යනකොට ප්ලේන් එක ගන්නකොට මෙයාට නෝර දැන් බර වෙලා එහෙම ආයේ බාහන්ඩුනොත් කෙලවෙනවනේ කියලා කකුල් දෙකේ උස්සගත්තලු. මේ කකුල් දෙකේ බර නැති කරන්න. බිස්නස් කාර්යය වෙයි ඉන්නේ කොයි වෙලාවත් පයින් තමයි. මේ වෙලාවේ කකුල් දෙකේ බර આવොත් කියලා කවුද උස්සගත්තලු මේ ප්ලේන් එක උස්සන එකට ලබෝ සපෝට් කරන්න කියලා. මොනවත්වත් කරන්න එපා. පටිසද කරගන්න කැප්ටන් වැඩේ බලාගනි. ඒ ස්ටාෆ් එකත් ගෙයිල්ල වෙලා තම තමන්ගේ ආසන ගන්න ඉච්චර කරනවා. ඒක දැන් ප්ලේන් එක උස්සන්න හදන්නේ. ඒ වෙලාවේදී ආයේ මේ අරක මේක බලන්න පෙට්‍රල් ගහලා දිනවද, ටයර් වල උලන් ගහලා දිනවද, අනම්ම බලන්න වෙලාවක් නෙවෙයි. ඒ සානපාන බලන්න යන්නත් එපා, නාසිකාගිර බලන්නත් දැන් එපා. ඔය ආපු සැරේ මේ යන්න දෙන තැන විතරමයි සද්ධාව චෙක් වෙන්නේ. අනික හැමතැනකදීම අපි මොකද්ද මේ සාක්කියට තියාගෙන යන්නේ. මෙතන සාක්කිය සියල්ලම ඉවරයි. ඇත්තටම මගේ භාවනා පිළිබඳව මට සාක්කියක්, මට සාධකයක්, සාහිතිකයක්. මට සද්ධාවක් තියෙනවා කියලා තේරෙන මොනවත් නැති වුණාට භාවනා දිගට කරගෙන යන්න. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. දේරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ පර්යංක භාවනාව පර්යංකේ වාඩි වී ඇස් පියාගෙන සිත දිහා බලා සිටමින් භාවනාව පටන් ගන්නා මම පළමු විනාඩි කිහිපය තුලදී ක්‍රමයෙන් සිත තැම්පත් වීම පටන්ගෙන ඉක්බිතිව සිටී ඇතිවන විවිධ ආලෝක විවිධ හැඩතල වූ සටහන් හා සිතුවිලි පැමිණ යන හැටි බලා සිටීමි. සමහර අවස්ථාවලදී සිතුවිලි ආ විට ප්‍රපංච කරන සැටිත් නැවත ඉබේම මූලික අරමුණ වෙත සිත පැමිණෙන අයුරුත් බලා සිටීමි. මගේ සිත තැම්පත් වන වේගයට සමාන වේගයකින් කය දරදඬු වන අයුරු නිතර මා අත්විඳිමි. සෑම විටම සිත තැම්පත් වීම පටන් ගන්නා විට කයද එක කයද එක කරත්තයේ බැඳි ගොනුන් දෙදෙනා මෙන් සිත තැම්පත් වීමට උපකාර කරයි. දැන් මාසයකට පමණ සිට නිතර නිතර ගැස්සෙන්නට පටන් ගනි. මෙය භාවනාව ආරම්භ කර මුල් කාලයේදී සුළු වශයෙන් තිබුණද දැන් ඊට ගොඩාක් වෙනස් ආකාරයට එක ළඟ වැඩි වාර ගණනක් සිදුවේ. දවසකට පර්යංක 6ක් කළහොත් තුනකදී හෝ හතරකදී මේ తত্ত্বය ඇතිවේ. මුල් අවදියේ එක පර්යංකයක දෙකක් හෝ තුන් දෙවතාවක් හෝ තුන් වතාවක් වූ මෙය දැන් එක දිගට එක ළඟ 10 වතාවක් හෝ 20 වතාවක් අතර ගැස්සීම් වන අයුරු අත්විඳිමි. මෙය හුදෙක්ම සිදුවන්නේ අදි සමාධියකදී හෝ ඊතා වීරයෙන් භාවනා නොකරන විටයි. නමුත් මෙම తත්වය හරියටම වන වේලාව අසු කර ගැනීමට ඊතා අපහසුය. විශේෂ යමක් ඇතොත් පමණක් උපදේශයක් පතමි. නැතහොත් මා පුරුදු පරිදි ගොජය දිහා බලා සිටීමට පුරුදු වී සිටිමි. තෙරුවන් සරණයි. ඔය මේක 20 කරයක් විතර බැලුවා නම් ඒකට තියෙන බය ඇරෙනවා. 10 සැරයක් කරනකොට තාම ඉතුරුනට යන්න ඇරෙන. මටන් ගන්නකොට දකින්න බෑ නමුත් මේ ගැස්සිලා ඉවර වෙච්ච තැන දැක් ගන්න පුළුවන්. ඒකට බය වෙන්නේ නැතුව වෙන දෙයක් සාධාරණ සාදර වෙන්න. එතකොට තේරෙයි අරමුණ සියුම් වීමත් එක්ක තමයි මේ ගැස්සීම පටන් ගන්න සිද්ධ කරන්නේ. ඒ කියන්නේ භාවනා සාර්ථකත්වයත් එක්කම ගැසීම් පටන් ගන්නවා. ඉතින් ඕක ලෑස්තිලා යන්න මොකක්වත් වෙන්නේ ඒක බාරගත්ත ගිය දවසේ වෙන්නේ නැහැ. ඒක ඇයි කියලා අහන්න ගිය ගමන් ඕක වැඩි වෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේක සාමාන්‍ය දෙයක්. එහෙම යන්න අරින්න 10 20 30 40 සැරේ වෙන්න අරින්න. එතකොට තමයි තේරෙන්නේ මේ අතරමැද පොඩි වීර්ය අඩුවීමක් වෙලා තියෙනවා. ඉරියව්ව අමතක වීමක් වෙලා තියෙනවා. ඉරියව්වේ සම්බර භාගයක් කරලා නැහැ. ඒ නිසා හිතුනොත් වෙලාව අවශ්‍ය නම් අර ඉන්නේ ඉරියව්ව සකස් කරලා දෙන්න. ඒකට වීර්ය වැඩිවීමක් වෙලා සමාධි වීර්ය සම්බර වීම නොබෝ කලකින් වෙන්න ඉඩ තියෙනවා. අවසරයි ස්වාමින් වහන්ස. ගෞරවනීය ස්වාමින් වහන්ස මම ටික කලක සිට ආනාපාන සතිය පුහුණු වන යෝගිනියක් වෙමි. පර්යංක භාවනාව නාසිකාග්‍රයේ නාස් සිදුරක් මගින් ආශ්වාස ප්‍රශ්වාසයේ සිදුවන බව නිරීක්ෂණය කළෙමි. ආශ්වාස වාතයේ සිසිල් බවද ප්‍රස්වාස වාතයේ තරමක් උණුසුම් බවද තරමක් දීර්ඝ බවද වැටහුණි. විනාඩි 30ක් පමණ අරමුණේ සිටියද වෙනත් අරමුණු ඒ අතරට පැමිණීම නිසා අරමුණ වෙනස් විනි. වීරයෙන් ඒ අරමුණ ඉවත් කළත් නැවත නැවත ඒ අරමුණ පැමිණීම නිසාත් නිදිමත ගතිය පැමිණීම නිසාත් භාවනාව නැවතුණි. ගරුතර ස්වාමින් වහන්සේගෙන් උපදෙසක් පතමි. සක්මන් භාවනාව උදෑසන වැලිමලුවේ දකුණු පාය ඔසවමි තබමි. වම් පාය ඔසවමි තබමි. යන ක්‍රමයෙන් සක්මන් කළෙමි. වැලි මත පා එරෙන බවද පාදවල වැලි ඇලෙන බවද දැක ගතිමි. සක්මනේදී ශරීරය දෙපසට ඇලවෙන බවද දකිමි. නමුත් පර්යංකයට වැඩියෙන් සක්මනේදී සිත එකඟ වන බව වැටහුණි. උපදේශ පතමි. ඔබ වහන්සේට නිර්වාණ ධර්මය අවබෝධ වේවා. ඔය නිසා සක්මන හැම වෙලාවෙම පූර්ව කෘතියක් වශයෙන් කරන්න. එතකොට ඒ සක්මනේ ඇති වෙන ගැම්ම පැහැදිලිවම පරියන්කට උදව් වෙනවා. විශේෂයෙන් කියන දෙයක් ඇත්තේ නැහැ මේ විදිහට චර්යාව දිනචර්යාව කඩන්න නැතුව දිගට පාත්තන්න. එතකොට භාවනා විශ්ින් භාවනාව ඍජු වීමක් සිද්ධ වෙනවා. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස පර්යංක භාවනාව මේ මගේ නිස්සරණ වනයේ සහභාගී වන පළමු වන වැඩසටහනයි. භාවනා කිරීමට සුදුසු ආකාරයට වාඩි වී ආශ්වාසය සහ ප්‍රශ්වාසය හොඳින් නිරීක්ෂණය කළෙමි. ටික වේලාවකට පසු ආශ්වාසය කිටි බවක්ද ප්‍රශ්වාසය දිග බවක්ද දැනුනි. ඒ අතර සිත වෙනත් දේවල් කරා ගියත් නැවත හුස්ම රැල්ලෙහි පිහිටුවා ගතිමි. හුස්ම දෙස සිහියෙන් බලා සිටින විට හුස්ම වාර 25ක් 30ක් අතර කාලයකදී ආශ්වාස ප්‍රශ්වාස සංසිඳුනාසේ දැනුනි. ඉන්පසුව කය පිළිබඳව හිසේ සිට දෙපතුල දක්වාම කීප විටක්ම මෙනෙහි කළෙමි. කොන්දේ වේදනාවද දැනුනි. එයද මෙනෙහි කළෙමි. මේ අවස්ථාවේ ආලෝක කීපයක් දැක්වෙමි. ආශ්වාස ප්‍රශ්වාසය වැටහෙනවාදැයි බැලුවෙමි. මෙසේ ටික වේලාවකින් කිසිවක් අමතක ස්වභාවයට පත්වී මිනිත්තු 10ක් 15කට පසු නැවත කර්මස්ථානයට පත් වූ වාසේ දැනුනි. නැවත කීප විටක්ම මෙලෙස සිදුවිය. ස්වාමින් වහන්ස අද්දුටු දේ ගලපා ලිවීමට නොහැක. මා වෙත අනුකම්පා කර භාවනාව ඉදිරියට කරගෙන යාමට උපදෙස් ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ওই විදිහට නොදෙනින්න ශේස්ත්‍රේ දන්නේ මතක නෑ සංඥා නැති ශේස්ත්‍රයට බය ඇරව ගන්නවා කියනකොට ඒ තුලින් අපිට සක්කාය දිට්ඨිය දුරු කරවන්න මාන්නි දුරු වෙන්න, තෘෂ්ණා දුරු වෙන්න ඉඩ තියෙනවා. ඒ නොදන්නා ශේෂයේ තියෙන බය කියන්නේම භව තණ්හාවම තමයි. ඒකම තමයි විභව තණ්හාවක් වෙලා මේ ද්වේෂයක් බාටපත් වෙන නිසා නොදන්න තැනට ගියාම ඒකට සූදානම් වෙන්න බලන්න. කොච්චර වෙලා ඉන්න පුළුවන්. කලබල නොවි ඉන්න පුළුවන්. සිත කම්පා කරගන්න නැතුව ඉන්න පුළුවන්ද කියලා බැලුවොත් අපි හොඳ මරණානුස්සතියක් කෙරුවා. මරණයි කියලා ඒක ලෑස්තිලා යනවා. මිසක ඒකට කලබල වෙන්නේ නැහැ. ඒ කෙනාට මායයටවත් බෑ ඒ කෙනාව කලබන්න. කුප්ප කුප්ප කුප්පන්න බෑ. ඒ නිසා අකුප්පා වෙන්න නම් නොදන්න ශේෂ්ත්‍රයට යනකොට හොඳට ලෑස්තිලා යන්න. එතන විතරයි කරදරයක් නැත්තන මේ ලෝකේ. දන්න හැමදේම කරදරයක්. කරදර කියන හැම දෙයක්ම දැනීමක්. ඒ නිසා නොදන්න ශේෂ්ත්‍රයක් තියෙනවා. නිතරම ජය. ඒකට තියෙන බය තමයි අපිට තියෙන කෙලෙස්. ඒකට තමයි කෙලෙස් කියන්නේ ඇත්තටම. ඉතින් ඒකට සූදානම් වෙලා යන්න කාය ජීවිත নিরপেক্ষ භාවයට එතකොට අපිට තේරෙයි අපි කරපු නැති જાති අභියෝගයක් මේ කරන්නේ. ඒත් භාවනා ශේෂ්ත්‍ර විතරයි මේක කරන්න පුළුවන්නේ. අන්න ඒකට සූදානම් වෙලා යන්න කියන එක තමයි කියන්නේ. ගරුතර ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගෙන් අවසරයි. සක්මන් භාවනාව මම සක්මන් භාවනාවේ යෙදෙන විට පාදවලට සිත යොමු කොට වම දකුණ වශයෙන් සිත යොමු කළෙමි. ටික වේලාවකින් පාද එසවීම යැවීම තැබීම කෙරෙහි සිත යොමු කළෙමි. ඒ අවස්ථාවවලදී පාදවලට ලනුපැදුරේ තද ගතිය දැනුණා. පතුලේ රිදෙන බවක් දැනුණා. ඒ වගේම පාදවලින් සීතලට ගලන ගතියක් දැනුණා. පර්යංක භාවනාවේදී මුලින්ම මම මෙතන ඉඳගෙන ඉන්නවා යන්නට සිත යොමු කළා. ටික වේලාවකින් බඩ පිම්බෙන හැකිලෙන ගතිය දැනෙන්න වුණා. උගුර හරියේදී වාතය පිරිමැදෙන ගතියක් දැනුණා. පසුව වරින් වර ආශ්වාස ප්‍රශ්වාසය නාසයටද දැනුණා. කිටි දිග වශයෙන් වරින් වර දැනුණා. අතරතුර සිත පිට යන බවක්ද දැනුණා. එක පාදයක පිච්චෙනවා වාගේ උණුසුමක් දැනුණා. ගරුතර ස්වාමින් වහන්සේ මෙය පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මේ වගේ විවිධ දැනුම් තියේදී ආස්වාසයෙන් ප්‍රසවාසයෙන් වෙන් වෙන හැටි අර මුලින් විස්තර කරන්න උත්සාහ කළා වගේ ඒක විස්තර බලන්න ගියොත් අනම්මනම් ඔක්කොම බලන වෙනුවට මට කරදර තියෙද්දි සද්ද ඇහෙද්දි වේදනාව දැනෙද්දි ආශ්‍රද ප්‍රසාදයේ වෙනස දැක් ගන්න පුළුවන්ද? වම් පායේ දකුණු පායේ වෙනස දැක් ගන්න පුළුවන්ද කියලා. කරදර නැති වෙලාවට වඩා කරදර තියෙන වෙලාවේ දෙකේ වෙනස අල්ල ගන්න පුළුවන් නම් භාවනාව දී යටින් ගින්දර ගෙනියන්න වගේ ගෙනියන්න පුළුවන්. ඒ එනේ දේවක බලන්න ගියොත් නම් සතියත් කැඩෙනවා අරමුණ හිටින්නෙත් නැහැ. ඒ නිසා ඒ බාධක අතරමැද කෙතෙක් දුරට වමෙන් දකුණ වෙන් කර බලන්න පුළුවන්ද ආස්වාද ප්‍රසවාසය වෙන් කර බලන්න පුළුවන්ද කියන එක බැලුවොත් හිතේ ඒ සූරභාවය හැම කෙනා ගාම තියෙනවා. ඒක තාම ඒ සූරභාවය ඇවිල්ලා නැත්තම් භාවනා කමටහන් සුද්ධ වෙලා නැත්තම් ඒකේ ගුරුවරයාගේ දෝෂේ තමයි. ගුරුවරට කියලා දෙන්න තේරෙන්නේ නැතිකම. නැත්තම් ඔය ඔක්කොම කරදරාසේ දී යටින් ගින්දර ගෙනියන්න වගේ දැනගන්න පුළුවන් නිසා මේකේ රචනයේ මුල්ලාදීක ලියවිලා තියෙනවා. පස්සේ බලන්න එන කොයි බාධක තිබුණත් තාම මට ආසත් ප්‍රසස් දෙකේ වෙනස දැක්කන්න පුළුවන්ද කිව්වොත් ඒ සරණ ඒ පිහිට ඒ ධර්ම ආරක්ෂාව ලැබෙනවා. ඒකට බාහිර කරදරෙන් එන දරුණු භාවයේ නපුර අඩු වෙන්න පටන් ගන්නවා. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මම නිස්සරණ වන සෙනසුනට පැමිණි දෙවෙනි වතාවයි. පළමු වර මා ඔබ වහන්සේගෙන් ලද උපදෙස් මගේ ජීවිතයට බොහෝ ಉಪකාරී විය. ඊයේ සහ අද දින සක්මන් භාවනාව මා සක්මන් කරන විට වම දකුණ වශයෙන් ලනුපැදුරේ සහ විහාර මළුවේ සක්මන මුල සිට අගට එම අරමුණේ බොහෝ වේලාවක් සක්මන් කරන විට හිත පිට යන බව දැනුනි. නැවතත් හිත අරමුණට ගත්ෙමි. එවිට පාදවලට දැනෙන වෙනස්කම් මට දැනුනි. එය මෙනෙහි කර මා සක්මන් භාවනාවේ යෙදෙන්නෙමි. පර්යංක භාවනාව ගරු ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේ මෙන් නොව පර්යංක භාවනාවේදී දැස් පියාගත් විට මා ලද අත්දැකීම් එකින් එක මතකයට එන්නේය. නැවත මා දැන් මෙතන වාඩි වී සිටිනවා යයි සිතා නැවත හිත අරමුණෙහි පිහිටා ගන්නෙමි. තෙරුවන් සරණයි. ගරු ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ පතන බෝධියකින් මේ බුදු සසුනේදීම නිවන් අවබෝධ වේවා. මේකේ ස්පරියන් සක්මනේදී හිත පිට ගිහිල්ලා පයට හිත ආවා. පයේ තියෙන විඳීම් දැනුණා කියලා ලෙස තීල දීලා තියෙනවා. ඒ තරම් නම් තරමන්න හොඳයි. නමුත් දැනුනේ මොනවද කියලා තියලා නැහැ. මට පයේ වේදනාව දැනුණා කියලා තියෙනවා. ඒක මොන වගේ එකක්ද කියලා කියනවනම් හිතෙන්න ගෙනියපු එකේ උපරිම ලකුණු ගන්න ලබා ගන්න. ඉතින් ඒ නිසා අනික් සබාවට දැනගන්න අරින්න දැනිච්ච දේ. ඒක තමයි ගානේ උත්තරේ. ඉතින් දැනුණා කියලා ලියලා තියෙනවා. ඉතින් අපිට හිතා ගන්න වෙන්නේ. එතකොට හොඳයි. නිසා ඒතරතුරු දැනිලා ඇති දැන් මම දැනගෙන ඇති වார்த்தාවට ලියන්න තරම් භාවනාවට කරු කරා. ඒකට අනිත් දවසේ භාවනාව පටන් ගන්න මෙතනින්. හොඳ වார்த்தාවක් ඉදිරිපත් කරුවාට පස්සේ පහුවෙන්ද වාර්තාව බාහන පටන් ගන්න නෙමෙයි. වාර්තාව සම්පූර්ණයි නම් ඒකේ බලපෑම තියෙනවා. ඒ නිසා පේන හැම ඒ වගේ පිටගිය හිතක් නැවත ආපු ගමන් අරමුණට ආපු ගව සාතික් කරන ඒ තොරතුරු ටික වාර්තා කිරීමේ විශාල ප්‍රතිශක්තියක් තියෙනවා. බහු සමා කිරීමේ ශක්තියක් තියෙනවා. අනික උපරිම ලබා ගන්න ඒ තොරතුරු වසංගම් නැතුව වාර්තාවට දාන්න නැත්නම් අනිත් කරිය හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඊයේ ධර්මදේශනාවේදී ස්වාමීන් ස්වර්ගයට ප්‍රථම වේදනා සංඥා චේතනා ඇතිවන බව දැනගතිමි. ඊට පෙර මා අසා ඇති පරිදි තින්නම් සංගීති පස්සෝ පස්සපච්චයා වේදනා යන්නෙහි අරුත වටහා දෙනමින් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔය දෙකේම තියෙනවා මේ සම්මාදිට්ඨි සූත්‍රයේ තියෙනවා වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර මදුපිණ්ඩික සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා යම් වේදේ තින්න සංගති පස්සෝ පස්සපච්චා වේදනා යම් වේදේති තං සංජානති යම් සංජානතං විතක්කේති යම් විතක්කේතං පපංචේති කියලා. ඒ නිසා අලුත්ම දෙයක් ඇති වෙනකොට නම් ස්පර්ශයෙන් පස්සේ වගේ තමයි වේදනා කරන්නේ. නමුත් අපි සංසාරේ අලුත් මිනිස්සු නෙවෙයි. උගාක් වෙලාවට ඒකම අත්දැකීම තමයි ලබන්නේ. එතකොට වේදනා සංඥා චේතනා මුල් වෙනවා. ඉතින් ඒ නිසා ඒක හොඳට දැක ගන්න අසුලුව භාවනා කරන්න ඕනේ කොහොමඩක්වත් ස්පර්ශයට එහා පැත්තේ තියෙන කෑල්ල බලන්න බුදු කෙනෙකුට මිසක් අපට බෑ. අපිට පුළුවන්න්නේ සුතුමි ඥානෙ ලබන්න විතරයි. ඒ නිසා ස්පර්ශ කරන්නෙම අපේ හිතේ තියෙන කෑදරකම අනුව තමයි කියන එක විතරක් අපිට දල වශයෙන් ගන්න පුළුවන්. යමක් ගොඩක් දුන්නාට පස්සේ අපි එකක් තෝරන්නේ අපේ හිත කල්ැතුම ඒක කෑදර වෙලා තියෙන. අන්න ඒක දැක ගන්න අසුරට බලන්නේ. ඒකෝට අපි දවස පුරා නටන්නේ කාගේ න්‍යාය පත්‍රයටද කියලා පොඩ්ඩක් හිතා ගන්න පුළුවන්. කවුරුද දන්නේ අපි මෙහෙවන්නේ? කවුදෝ අපිව නාසන නොදාගත්ත මීහරකෙක් වගේ දෙයක් දුන්නාම තොගයක් දුන්නාම එකකට ඇදෙනවා. ඒ ඇදෙන්නේ අපේ චේතනා කල්ලාතුව ගිහිල්ලා ඒක තෝරලා ඉවරයි. වේදනා ගිහිල්ලා විඳලා ඉවරයි. සංඥා කරලා සංඥා අඳුරගෙන ඉවරයි. ඒ නිසා බොන මිනිසුන්ට බැනලා, ස්ත්‍රී දූෂණයට බැනලා, කුඩුකාරයෙන්ට බැලල වැඩක් නැහැ. ඒ මිනිස්සු ඒකට හැබ්බැයි වෙලා තියෙනවා. අපි වෙන දෙයකට හැබ්බැයි වෙලා තියෙනවා. අපේ හැබ්බැයියත් හැබ්බැයියක්ම තමයි. මේවත් මතයක්ම තමයි. මේවා මදයක්. නෝ ප්‍රමාදයක්. ඒක දැනගන්න බීපු එක්කනට වැඩිය අපිට පුළුවන්. නිසා ඒක දැක ගන්න සුළු භාවනා කරන්න ඒක තමයි අපිට මේ ගන්න තියෙන උපදේශේ එහෙම නැත්නම් අර ශේෂ්ඨී මත ප්‍රකාශ කරන තරම් අපට ශක්තියක් ඇත්තේ නැහැ. ඒක බුදු කෙනෙකුගේ කෘත්‍යයක්. ප්‍රශ්න කරයි. ඔව් අපි ඇත්තට විනාඩි 10ක් විතර වැඩිපුරත් තරම් තියෙනවා. විනාඩි 10ක්. බෑ. අද බෑ. අද වෙලා දෙන්න බෑ. දුන්නොත් අපිට සක්මන් කරන්න වෙලාවක් හම්බ වෙන්නේ නැහැ. ප්‍රශ්න තියෙනවා ලියලා දාන්න. අපි ලියලා දෙන එකට හැමදාම ප්‍රමුඛතාවයක් දෙනවා. එතකොට මේ විනාඩි 45ක් විතර තියෙනවා සක්මන් කරන්න නැත්නම් සක්මන් කරන්න වෙලා නැති වෙනවා. ඒ නිසා අනිත් දවසේ එනකොට ලිඛිතව දාන්න ප්‍රශ්නේ. අපි මෙතනින් අපේ සාකච්ඡා සම්භාව සමාප්ත කරනවා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි